අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මමිහි රත් වෙනවා බලන්න හිතලා මතකද ඔබට ඒ රසය ඒ ක්‍රමෝන් විදිහට අමරණීය මතක සියඳ අමරණීය කියලා මහතා ලෝකයට අපේ සංස්කෘතික වටිනාකම පියාපාන අපේ සංස්කෘතියේ තියෙන සුවිශේෂී ලක්ෂණ එදා දැක්වෙන මහා මංගල්‍ය මහනුවර ඇසල පෙරහර. මම හිතන්නේ ලාංකීය ජනතාව විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයේ මේ පෙරහර මංගල්‍ය පිළිබඳව තියෙන ඒ ගෞරවය අභිමානය අපිට වචන වලින් කියන්නට බෑ. නමුත් මේ සංස්කෘතික මංගල්‍යයේ තියෙන සාම්ප්‍රදායිකත්වය අපේ රටේ අනන්‍යතාවය පිළිබිඹු කරන ඉතා හොඳ සාධකයක්. මේ නිසාම මේ දරදා ප්‍රහර මංගල්‍යය පිළිබඳව එදා ඉඳලා අද වෙනකන් මේ කාල පරිච්ඡේදය අපි විමසා බැලුවොත් එහෙම විවිධ ආකාරයෙන් මේ ගෞරවයට පාත්‍ර වෙන එය සිහිපත් කරන්නට පුළුවන් සාධක බොහොමයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපේ ගීත සාහිත්‍යය ගත්තහම ගීත සාහිත්‍යයේ ඉතාම අමරණීය නිර්මාණ මේ හා සබඳුණු අපිට සවා බලන්නට පුළුවන්. ඒවා රසවින්දනය කරලා තියෙනවා කියලා අපි විශ්වාස කරන ඔබ. අපි අමරණීය මතක සුවඳ වැඩසටහන ලාංකීය ග්‍රැමෆෝන් ගීතයේ රස මිහිරියාව බෙදා දෙනකොට ලාංකීය ගුවන් විදුලි ගීතයේ රසය ඔබට සමීප කරනකොට ඒ මුල්ම ගීත ඇසුරෙහි ග්‍රැමෆෝන් ගීතය තුලත් ඇසල පෙරහර මංගල්‍ය පිළිබඳව ඉතාම විශිෂ්ට ගීත ගණනාවක් නිර්මාණය වුණු යුගයක් විදිහට සැලකන්නට පුළුවන්. අපි ඊයේ වසරවලදී මේ කාල පරිච්ඡේදය තුළ එවැනි සූචිත වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. පසුගියට අපිට ලිපියක් ලැබුණා තිලක් මහත්තයා විල්මන් විජේවර්ධන මහත්මයා අන්නලෝ මහනුවර ඉඳලා මම හිතන්නේ ඔහු ඉන්න ප්‍රදේශයට සමීපකමක තියෙන නිසා ඔහුට අත්දැකීමුත් ඇති කියලා සිතනවා ලිපිය දිහා බලපුවාම ඔහු මේ ඇස්වල පුරහල මංගල්‍යයක් එක්ක ග්‍රැමෆෝන් ගීත සාහිත්‍ය නිර්මාණ වන අපූර්ව ගීත ගණනාවක් අපිට මතක් කරලා තිබුණා. ඒ නිසා අපි කල්පනා කරලා ඔහුගේ ඒ ගීතත් සුනත් මහත්තයාගේ ග්‍රැමෆෝන් ගීත ඉතිහාසය පිළිබඳව පරීක්ෂණින් සාගත බොහොම වටිනා ගීත කිහිපයක් එකතු කරලා ඒක වැඩසටහනක් විදිහට හදලා අපි ඔබට හඳ ලබා දෙන්න ඕනි කියලා. ඒ ආරාධනා කරනවා අමරණීයම අපට සුවඳ අහන ලාංකීය ඔබටත් එවැගේම අන්තර්ජාලය ඔස්සේ අපිව රැස් වෙදින හැම දිනකටම මේ ගෞරවනීය මංගල්‍යයේ අසිරිය එදා මේට දශක ගණනාවකට පෙර අපේ නිර්මාණකරුවන් දැක්කේ මේ විදිහට. එනිසා ආරම්භ කරන්නේ මේ විදිහට උත්තර මුනි දලදා සම්තුම් නමදකින්. Thank you. கலும்பி ගීත පෙළක් එකට ගොනු කර ගැනීම සහ රස විඳින ලබා දීම. ඊටත් වඩා මෙහි තියෙන වටිනාකම තමයි මේ මුල්ම හඬත් එක්ක මේ ගීත අපි ඔබට අහන්න ලබා දීම. මම හිතන්නේ ඔබ ඒට සාක්ෂියක් දෙයි. පුවන් රද. එතකොටම මේ මේ අපේ බුදු දැති උතුරායන මේ මෙවැනි සමයක් විශේෂයෙන්ම අනුරාධ මේ පෙරහැර කිව්වොත් ඉතින් දලදා පෙරහැර ඒ වගේම ඉතින් අනිත් ස්ථානවල කතරගම, ගැලණිය, ගැලණිය, කඩුවෙල, නවගමුව මේ හැම ස්ථානිකම මේ අලුත් නිර පැහැර මංගල්‍යයන් පැවැත්වෙනවා නේද? එතකොට දැන් ඔබ කිව්ව ඊළඟට මේ ගීත සාහිත්‍ය ගොනු කර ගැනීමද අත්වශයෙන්ම මේ ග්‍රැමෆෝන් පැටි ඔස්සේ මේ ගීත බොහෝ දුරට තියෙන්නේ. එනකොට එදා ඒ යුගයේ මේ ගීත අනුරාධ මේ නිර්මාණය වුණා. අපේ ජාතික මනකාවික ජාතික අභිමානේ අපේ සංස්කෘතික වැඩපිළිවෙල කොයි වගේද අපේ රටට මේ නිර්මාණ කරන දීකරෙදි කියන එක අපිට මෙවැනි ගීත අසන විට වැටහෙනවා. ඒක නිසා අනුරාධ අපි දැන් දැන් ඔබ ආරම්භ කරේ අපි උත්තම මුනිදල දානේ. ඒ දලදා මැදුර අභියසින් යනවා. ඕගම්බර වැව. එනවනේ වැවක නුවර වැව. අපි නුවර වැව ආශ්‍රිත යන ගීතයකින් තමයි අපි දෙවෙනි ගීතය වශයෙන් සටහන් කරන්නේ මේ චිත්‍ර සෝමපාලා HMB ලේබලයේ තියෙන නිකුත් වුණු තැටියක තමයි මේ ගීතය අඩංගු වෙන්නේ. ඒක netin දකින්න පුළුවන් නම් මේ ආසිරිය කොයිතරම්ද කියලා හිතා ගන්න පුළුවන් තිලක් මහත්තයා. මොකද අර සඳ කිරණ වැවට වැටුනහම වැවෙන් ඒ උපදින ආලෝකයේ සහ ඒ පරිසරයේ තියෙන సౌందර්යය අපිට වචන වලින් කියන්නට බෑ. අර විදුලි බුබුලු දහසක් දැල්ුණාට වඩා මහා ලොකු ගෞරවාන්විත පරිසරයේ තියෙන සුන්දරත්වය අපිට මේ හරහා දකින්නට පුළුවන්. මම හිතන්නේ මේක ලොකු පොඩි හැමම බොහොම ආශා කරන දසුණක් බවට පත් වෙන රාත්‍රී කාලයක නම් ඒ බොහොම අපූර්වයි. ඔබන්ටද දැන් අද වගේ නවීන තාක්ෂණය අනුව විදුලි බබුළු දැල් වෙනවා. නමුත් එදා මේ තරම් විදුලි බබුළු තිබුණේ නැහැ. මේ කීයද? අර ඔබ කිව්ව දර්ශනය මට දැන් මේ පේනවා. අර පන්දන් ආලෝකයේ මැදින් දැවේ තියෙන මේ අසිරිය සුන්දරයි. ඒක කුඩා කාලේදී අපි දැක්කදී ඉතින් ඒ අසිරිය දැන් මේ ගීතේ වාදනය වෙන විටත් අපේ රසික ජනතාවත් මේ වටහා ගනි මේ ගීතය ඇහෙනකොට අපි නුමර වැව සමීපේ සිසිල් සුළඟ විඳිනවා කියන එක. අපි යනවා කාන්ති වක්වැල්ල ගායනා කරපු ගීතයකට HMB ලේබල් යටතේ නිකුත් වුණු හැටියකින් තමයි තිලක් මහත්මයා මේ ගීතය අපි උපුටා ගන්න. දලදා සමිඳුන් වැඳ පුදා ගන්න එහෙමන පෙරහැර ඇසිරින් නරඹන ගමන් මේ කාන්ති වක්වැල්ල ඒ උත්තම මුනි දලදා මැදුරේ දළදා සමුදු වැඳ පුදාගත් ආකාරය තමයි මේ ගීතේ රචනා වුනේ. ගායකයා කාන්ති වක්බැන්න. Thank you. ඒ තියෙන මේ සුන්දර බව, ඒ තියෙන වටිනාකම මේ මුල්ම ගීත අහනකොට අපි ඕන කෙනෙකුට තේරෙනවා. සමහර වෙලාවකට කියන්න පුළුවන් අතීතයේ මේවා නිර්මාණය වුණේ කියලා. ඇත්ත මේක දශක 4ක් 5ක් වෙනවා නිර්මාණය වෙලා. හැබැයි අදටත් අපි අහනකොට සුවයක් ඔබට දැනෙන්නේ නැද්ද? මේ ගීතවල බොහොම අරුත්බර බවක් දැනෙන්නේ නැද්ද? හරිම සරල සංගීතය, සරල වචන, සරල ගායනයක් තියෙනවා. හැබැයි මේ වටිනාකම අපිට එහෙම කියලා නිම කරන්නට බැරි තරම්. ඉතින් ඒ වගේ සුවිශේෂී ගීතාවලියක් අද ආමරණීය මතක සුව දෙන්න ඔබට රස විඳින්න ලැබෙන්නේ 0.66යි 22.83යි 600.66යි 22.83යි 601 අපේ දුරකථන අංකයට වෙන් කරලා තිබෙනවා. ඔබට කතා කරන්න අපේ වැඩ. කන මේ ගීතාවලිය තුළ තිලක් මහතා අපි යන්නේ සුජාත අත්නායක මහත්මිය ගායනා කරපු ප්‍රතිගුණාංගයේ කතාව කරන්නේ වගේ ගීතාවලියක් නිර්මාණය කරගන්නකොට මේ ගීතෙන් නැතුණු එක අඩුපාඩුවක්. ඔව්. අත් වශයෙන්ම. එතුමිය ගායනා කර මුල් යුගයේ ගායනයක්. දන්ත ධාතු සම්බන්ධව බොහෝ දුරට ගීත රචනා වුණා. අන්තරාද මේ දැන් අර ඔබ කිව්වා මේක දුෂ්කරතාවය තමයි අතොසෙම මේ යම් උත්සවයක් අපිට ගොනු වුණාම මේ මේ ගුවන් විදුලිය ඔස්සේ අපේ ශ්‍රාවකයෝ දැන් මේ විල්මට් මහතා වගේම තවත් බොහෝ පිරිසක් පිළිම් කරනවා මේ ගැන කළා දුරම්තුම් 20කට වැඩි. අසල උත්සවයේ අගය කරන්න ගියා රටේ ජනතාවට කුඩා දරුවන්ට මේ ස්වභාවිත ගීතවල තියෙන වර්ණවත් බව ඔවුන් වටහා දෙන්නේ කිව්වේ ඒ නිසා රන්ගිරි ගුවන්විදුලියේ විශ්වාසය ඔවුන් තුළ තිබෙන නිසා මමත් බොහොම දුෂ්කර කර්තව්‍යයකට ප්‍රබල මුලින් කිව්වා වගේ අත දැම්ම මේ ගීත ප්‍රතිස්පර්ධාවේ මේ ගීත ගබඩාවේ මේ ගීත සොයලා සොයලා පිරිසිදු කරලා අරගෙන අද අපේ අමරණීය මතක සුන්දර ගෙනාවු බව ඒ මටත් මහත් අභිමානයක් අනුරාධ අපි ඒ එහෙමනම් සුජාතා අත්නායක ගායනා කර මේ ගීතේ සම්බන්ධයෙන් දාලා තියෙන විදිහට අපි දන්න විදිහට අපි හැමෝම පිළිගන්න විදිහට මහනුවර කඳුකරයේ හරිසුන් මේ ස්වභාවිකත්වය උඩ තමයි ලැබිලා තියෙන්නේ බොහෝ වෙලාවට. හන්තාන කඳුවැටිය, මහවැලි ගඟ, මේ දලදා වහන්සේ වැඩ සිටින මේ භූමිය, මේ වීදි පුරා නැගෙන බෙර හඬ, සාදුකාර හඬ මම හිතන්නේ ඒ බව තව තව වැඩි කරනවා. මට හිතෙනවා ඊළඟ ගීතයක් ඒ බවට සාක්ෂි දරාවේ කියලා. ඕවන් රද මම එතෙන් දෙන්න. එහෙමනම් මේ දලදා පෙරහැර කිව්වොත් දේශ විදේශ සංචාරකයෝ බොහෝ දුරට උදේ ඉඳලා සමහරක් අය ඉන්නවා. මට හිතෙන විදිහට මොකද ඒ ස්ථාන සකස් කරලා තියෙනවා මේ පෙරහැර නරඹන්න මේ පිළිදිදිගේ සියලුම මහනුවර ආශ්‍රිත සියලුම වීදි සංචාරය කරන මේ පෙරහැර කාණ්ඩ කීපයක් යනවනේ අනුරාධපුරේ. මේ කුඹල් පෙරහැර, මල් පෙරහැර, ඒ වගේම රන්දෝලි පෙරහැර. මේ වගේ මේ අති උත්කර්ෂවත් සංස්කෘතික දායාද අපිට ඒ දායාදේ මේ සංස්කෘතික මේ උතුම් වස්තුවක් අරබයා යන මේ පෙරහැර සහ දලදා සමිඳුන්ගේ වර්ණවත් බව ඊළඟ ගීතෙන් අපිට දැනේ. මේ අමරදේව මාස්ටර් අනුරාධ මේ අපි මේ රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ මේ අමරදේව මතක සුන්දරත්නය ගෙනෙන මේ ගීතයේ ප්‍රථම අවස්ථාවක් වෙනවා. ඇතල මහේතුම් සඳතුරියේ ඒතත් නැගෙනා දද කොඩි දෙලනා සිරිගලදා මෙද ඇරෙතබුරේ අනුතරයේ රජදාගේ දෙන්කනදර සුරවරගේ කරදේ අනුකරදේ රන්මිනි මාලා පුරතල තිරතේ කැලුම් නැගේ ආබදනේ අනුකරදේ සජගානේ සෙන්කරදේ පරුවකලේ දාදලු තොලවා එනවද තුලගේ ගෝගවුර මහබැවු කිව්වේ ඇතල මහේ පොන් සලසුදිලේ තිරිතලදා පෙරහැරගලේ ඇතල මහේ පොන් සලසුදිලේ තිරිතලදා සුන් අහන බොහෝ දෙනෙක් අපට ස්තුති කරනවා ඒ වගේ ගීත අහන්න ලැබීම පිළිබඳව මොකද කොහෙන්වත් වර්තමානයේ තුල මාධ්‍යයකින් මෙවැනි වැඩසටහනක් ප්‍රචාරය වෙන්නේ නැති නිසා සමහරවිට මේ වැඩිහිටියන් Tamanගේ තරුණ කාලේ පුංචි කාලේ ආපු ගීත යලි අහන්නේ වසර ගණනාවකින් කියලා වුන් සදාන් කරන නිසාර වුන් කියන්නේ ස්තුතියි කියලා නෙමෙයි තිලක් මාතේ බොහොම පින් කියලා. ඒසා වුන් ත්‍රිවිධ ගීත මතක් කරනවා. ඉතින් ඉදිරි වැඩසටහන් වලදී ඔබ දුරකථනයෙන් ලිපි මගින් අපිට ඉදිරිපත් කරපු ගීතත් ප්‍රචාරය කරනවා කියන කාර්යය මතක් කරන්න ඕනේ. නැත්නම් ඕනේ තයි උන්ට පුංචි දුකක් ඇති වෙයි. අපි ගීතයක් මතක් කරා අපි ලිපියක් කියුවා මේකට ප්‍රතිචාරයක් නැහැ නේ කියලා. ඒ නිසා ඔබ ඒවෝ සැනින් අපිටත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ ගීත හොයාගෙන. ඉතින් හොයලා සති කිහිපයකින් හරි ඔබට අහන්න ලබා දෙනවා කියන පොරොන්දුවත් අපි ලබා දෙන්න කැමතියි. අපි ඊළඟට යන්නේ රුක්මනී දේවී මහත්මිය සමගින් රූපසිංහ මාස්ටර් ගායනා කරපු ඉතාම වටිනා ගීතයක්, පැරණි ගීතයක් එච්.එම්. බිලේබිලියට දෙනකොට තුන තැකීකින් උපුටාගෙන ඔබට අහන්න ලබා දෙනවා. 1940 දශකයේ අනුරාධනේ රූපසිංහමල්ට රුක්මනී දේවී මේ ගීත ශේෂයට අවතීර්ණ වූ යුගයේම අර බුද්ධගයා විහාරයේ ගායනා කළානේ. ඒ වකවානුවේම තමයි රුක්සිංහ මාස්ටර් මේ අපේ දලදා හාමුදුරු ගැන ගීතයක් සකස් කළේ. ඒ තනුව එතුමාගේ W. ඩිම් ඇල්බර්ට් කියන පද රචකයා තමයි මේ ගීතය රචනා කළේ. රුක්මනී දේවී සමග මේ රූපසිංහ මාස්ටර් Thank you. මෙසේ දලදා නම දෙමු දකිනා මොක්ෂේ ත්‍රිපතා මුනිසේ දලදා නම දෙමු දකිනා මොක්ෂේ ත්‍රිපතා මෙම නිතරු සසරේ දුක නතනා දුක නතනා නිතරු සසරේ දුක නතනා මොක්ෂේ සීවතා අමෝකේ සීවතා මුනි සීදලදානම විමුදතිනා මෝකේ සීවතා පීඨප සංකාදුර හැර වැඩම කර සිටිය පිනිහිරෙහි මොක්ෂයෙන් දීපතා මුනි සීදල දානම දිනුදතිනා මොක්ෂයෙන් දීපතා සතුටේ සුදුරත් නිහිදා රතිහාරි පෑවේ මුදු ගුණ කීදා මහමෝදමදා වැඩි මේ සමිනා මහමෝදමදා වැඩි මේ සමිනා නාගල දැක නැග පිටුවේදා මොකේ මොකේ මොකේ දේවතා මුනි පීදලදා නම ගීතින් සතක රදවසනා සිංකර බලනනොවේ කුංචිත පහදා මුදුනත සාදා කුංචිත පහදා මුදුනත සාදා සුගන්ධ පුෂ්පාරි කර පූජා මොකේ දීපතා මුනි සීදල දාදම දිනු වැටිනා මොකේ දීපතා මහත්තයා දැන් නුවර ඉන්න අපි වගේ අයට නම් දලදා පෙරහැර බලන්න යන්න පුළුවන් මොකද යාමට ඉන්න පිරිස විදියට එහෙම අපහසුකින් තොරව අපිට කාලයක් වදාගෙන එහෙම යන්න පුළුවන්. හැබැයි මේක විශේෂත්වය ඔබ කිව්වා ඉස්සෙල්ලා විදේශ සංචාරකයන් බොහෝ දෙනෙක් සහභාගී වෙනවා. ඒ වගේම ලංකාවේ සිව් දෙසින් ඉන්න ජනතාව දලදා පෙරහැර මංගල්‍ය නරඹන්නට එනවා. දැන් නුවරවට ඉන්න කෙනෙක් නම් නෑදෑයෝ ඇවිල්ලා එහි නැවතිලා ඊට පස්සේ දිනයක් යොදාගෙන කලින් ගිහිල්ලා අර ඔබ කිව්වාගේ වීදියක ඉඳගෙන පැය ගාණක් ඉඳලා මේ පෙරහැර මංගල්‍ය නරඹනවා. ඒතරම් උනන්දුවක් තියෙනවා. ඉතින් ඒ වගේම සමහර වෙලාවකට තරුණයන් සහභාගී වෙනවා. ඒ වගේම දරුවන් එක්ක දෙමාපියන් සහභාගී වෙනවා. මේ විදිහට විවිධ කණ්ඩායම් ඔස්සේ මේ පෙරහැර මංගල්‍ය නරඹන්නට ජනතාව සහභාගී වෙනවා. ඉතින් සමහර දෙනෙක් සමහරලාට කියන්නත් පුළුවන් අපි අද පෙරහැර බලන්න යමුද කියලා ආරාධනාවක් කරලා එහෙම ආරාධනා ස්වරූපයෙන් යන අවස්ථාවක් තියෙනවා. මෙහෙම පෙරහැර මංගල්‍යයට පුදුමාකාර උනන්දුවක් තියෙනවා. ඒකද මේ කියන්න උත්සාහ කරන්නේ. ඔව්. ඊට වඩා වෙනස් කතා. දැන් මෙතන තියෙන මේ ආදර සම්බන්ධිකුත් පොඩ්ඩක් තියෙන පෙරහැර මංගල්‍යත් ඒ වගේ තියෙනවා. දැන් සමහර කෙනානේ මේ ඔයාලා එන්නද පෙරහැර බලන්න. එහෙම නෑදෑය අතර අරබ කිව්වාගේ ප්‍රකාශ වෙනවා. මොකද පෙරහැර නැරඹුවේ නැත්නම් අපි බෞද්ධයෙක් වශයෙන් ඒක මදිකමක් මේ මේ ජීවිත කාලෙට. දැන් ශ්‍රීපාදේ වන්දනාව කියන්නේ නැත්නම් කියන අයියෝ ශ්‍රීපාදේ කියන්නේ නැද්ද? හරි ඒක නම් කතාවක් තියෙනවා මේ. ශ්‍රීපාදේ එකපාරක් ගිය මනුස්සයෙක් මොඩියා දෙපාරක් ගිය මනුස්සයෙක් මොඩියා. මොකක් කතාවක් තියෙන එක. ඒක සාමාන්‍ය කතාවක් පමණයි. ඔව් ඉතින් අන්දාදුපුරේත් ඒ වගේ. පොසොන් වල ගියේ නැද්ද? ආයකත් හරි. මීන්තලේ ගිහින් නැද්ද? එමුණා නුවර ගියේ නැද්ද? ඔයගොල්ලෝ පෙරහැර බැලුවේ නැද්ද? දැන් මෙතන තියෙන්නේ ඔයත් එනවද මේ පෙරහැර බලන්න? ඔව් එහෙම ආදරෙන් අහන්නේ. මොකද බොහෝ දෙනෙක් කියනවා අපි දලදා හම්බුරෙන් වැඳගෙන පෙරහැරක් නරඹමු. ඒ තමයි අපේ අර ජීවිතවල තියෙන චමත්කාරයත් ඒකට එකතු වෙනවා. එකතු වෙනවා. අපි හමු වෙනවා. එහෙනම්. සප්පු මල් දෙවැට දිගේ පිපිලට දුලුකේ පෝයට දලදා වඳින්න එනවද මැණිකේ කල් සප්පු මල් දෙවැට දිගේ පිපිලට දුලුකේ පෝයට දලදා වඳින්න එනවද මැණිකේ කල් සප්පු මල් දෙවැට දිගේ පිපිලට දුලුකේ දිවට බලනවා ගොයම් කරල්ලගේ කෙසට උමරි කරනවා සඳවකින් පායන සඳ මට සිහි වෙනවා සඳ නැති වටගේ සිහිල පවන් කලනවා මට පවන් කලනවා සල්සපු මල් දෙරට දිගේ සිත් ලගුණුගේ කුටියක දලදා වඳින්න එනවද මෙලිකේ සල්සපු මල් දෙවැට දිගේ පිපිලද දුනුකේ සපු මල් දෙවැට දිගේ පිපිලා දුනුකේ වීරාගෙන පිටට නෙලා කිඟුවන් විසකේ අදට සැතුම් පුරවාගෙන දාසක් කණිකේ පෝයට දලදා වඳින්න එනවා මැනිකේ ඕවෙනවා මැනිකේ කල්සපු මල් රට දිගේ පිපිලද තුනුකේ පෝයක දලදා වඳින්න එන වද මැණිකේ කල්සපු මල් දෙවැට දිගේ පිපිලද දුලුකේ පෝයක දලදා වඳින්න එන වද මැණිකේ පෝයක දලදා වඳින්න එන වද මැණිකේ පෝයක දලදා සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ නාමයේ ශ්‍රී ලංකා අමරණීය මතක සුවඳ ග්‍රැමෆෝන් ගීතාවලිය සමග ඔබ අප මේ රැඳෙන වෙලාව මේ රාත්‍රියාමයේ බොහොම සුන්දර ගීත කිහිපයක මිහිරියාවක දින වෙලාවේ 066යි 22යි 836යි 600 066යි 2283 කියන අපේ දුරකථන අංක වෙන් කරවා තිබෙන ඔබට කතා කරන්න අපේ ලිපිණයටත් ඔබට තොරතුරු ලියලා එවන්නත් හැකියාව ලැබෙනවා. තවත් ගීත කිහිපයක් අහන්න පුළුවන් තිලක් මහත්මයා කාල වේලාව තියෙන විදිහට ගීත තුනකට විතර යන්න පුළුවන් කමක් ලැබෙවි කියලා මට විශ්වාසයි. ඇත්ත වශයෙන්ම ඊළඟට අපි යන්නේ මේ දලදා පෙරහර මංගල්‍යය සහ ඒ ආශ්‍රිතව ලියවුණු ගීත අතර ඉතාම ජනප්‍රිය වුණු ගීතයක්. මේ මේ මේ ගීතය අහනකොට අර දලදා පෙරහර මංගල්‍යයේ තියෙන ආශ්‍රිතය අපිට චිත්‍ර රූපම වහා ගන්නට පුළුවන්. අපි පෙරහැර එකපාරක් හරි බලලා තියෙනවා නම් ඒ පෙරහැර මංගල්‍යයේ සිදුවීම් අපිට කවුරු හරි කියනකොට මෑවිලා පේනවා. පෙරහැර මංගල්‍යයක තියෙන ආශ්‍රිතය මම හිතන්නේ කිසි කෙනෙකුට අමතක වෙන්නේ නැහැ. මේ ගීතයත් බොහොම අපූර්ව ගීතයක්. ඔව් ඒ වකවානේ 50 දශකයේ මේ ගීතය නිර්මාණය වුණා. එදා ඉඳලම මේ මේ ගීතය ඇහෙනකොට අනුරාධපුර පෙරහැරේ තියෙන අර කසහඬ අර ධම්මැට්ටන් දවුල් බෙරහඬ සියලු දෙනා මේ ගීතයට ඇතුළත් වෙන බව දැන් මට විශ්වාස වෙනවා. මොකද මේ ගීතයේ තියෙන ජනප්‍රියත්වය 50 දශකයේ සුසිල් ප්‍රේමරත්න ගායනා කරනට ලතා වල්පොලත් සහභාගී වුණා. මේ ගීතය ගායනා කරන එච්.එම්.ඊ තැටියකට ලැබුණා. ඒ වගේම ග්‍රැමෆෝන් තැටියකට. අපේ මේ ගීතය අහනකොට අර ඔබ කිව්වා වගේ පෙරහැරේ సౌందර්යය පෙරහැරේ දර්ශනේ නිතරම සිත් තුළ නැවි. අරගෙන තියෙන ගීතයත් දලදා පෙරහර මංගල්‍ය නැත්නම් මේ දලදා වහන්සේ පිළිබඳව නිර්මාණය වුණු ගීත අතර ඉතාම විශිෂ්ට ගීතයක් ජනප්‍රිය ගීතයක්. හැබැයි මේ ගීතයේ මුල් ගීතය ඔබ අහන ප්‍රමාණය හරි අඩුයි. පසු කාලයේදී විවිධ ගායන ශිල්පීන් ශිල්පිනියන් මේ ගීතය ගායනා කරලා තියෙනවා. ලෝනා මුනි රාජගේ මේ දන්ත ධාතුව සංගවාගෙන ආපු වකවානුව ඒ අර අපි අහලා තියෙනවා නේද හේම රාජකුමාර දන්ත කුමරු සම්බන්ධ කතාවක්. මේවා මතකයේදී එයි සමහර විට. මේ සාගරිකා ගෝමස් ගුවන් විදුලියට ගායනා කර ගීතී. මේ ගීතය ගොඩක් කරන නිසා වෙනත් හඬින් අපිට රස විඳින්න හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි මේ ගුවන් විදුලියට එනකොට මීට දශක ගණනාවකට ඉස්සෙල්ලා සාගරිකා ගෝමස් මහත්මිය ගායනා කරපු මේ ගීතය තමයි ඊට පසු කාලයේදී විවිධ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ හඬින් මේ ගීතය අහන්න ලැබිලා තියෙනවා. හරි තව එක ගීතයක් අහන්න වෙන තිලක් මට මේ තියෙන කාලයත් එක්ක නම් අපිට ඊට එහාට යන්න බැස් වෙනවා අද දවසේ. නමුත් මම හිතන්නේ ඉතාම වටිනා ගීත කිහිපයක් ඔබට අහන්න ලැබුණයි කියන විශ්වාසයෙන් එදා ග්‍රැම්ෆෝන් ගීත ඉතිහාසයේ මුල් යුගය ගත්තාම මුල්ම යුගය ගත්තාම අපිට සිහිපත් වෙන ගායක ගායිකාවන් අතර මම මේ හඬ ග්‍රැම්ෆෝන් ගීත ඉතිහාසයේ ඉතාම අමරණීය හඬක්. ඒ හඬ එදා මේ දලදා පෙරහැර මංගල්‍යයේ තියෙන අසිරිය පිළිබඳව මේ දලදාවේ අසිරිය පිළිබඳව ගෙවූ ගීතයකින් අද වැඩසටහන නිමා කරන්න අපි තෝරාගන්නේ. ඔව් දලදා පෙරහැරේ අසිරිය ඒ වගේම දලදා මැදුරේ තියෙන සුන්දරත්වයේ ඒ ප්‍රදේශයේ තියෙන මිහිරිතම පරිසරය අපි විඳගත්ත මේ ගීත අතරේ. එතකොට මේ ඉල්ලීම කරයේ මහනුවර විල්මට් මහතාත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ නැති. ඒ වගේම ඇමරිකාවේ කුඩු නිර්මැතිනිය උපනන්ද මේ සියලු දෙනාම අපිට ලිපි සඳහන් කරපු අය මම සඳහන් කළේ. පෙරහැරිය අසිරිය අනුරාධ ඔබටත් මටත් අපේ සියලුම ශ්‍රාවක බෞතුන්ටත් මේ ඉතාමත්ම රසවත් වෙන ගීතමය වැඩසටහනක් වෙයි. අද වැඩසටහන මේ 40 දශකයේ චෙමි තැටියකට නැගුණ ගීතේ WD ඇල්බර්ට් එන මහතා තමයි රචනා කළේ, ගීත ගායනා කළේ. එසේ ලතිෆ් බයි. මෙතන දවසේ ඔබට මේ විශේෂ ගීතාවලිය ඇසල මංගල්‍යයත් එක්ක සබැඳුණු ගුවන් විදුලියෙන් ඒ වගේම ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයෙන් තෝරාගත්තු වටිනා ගීත ක්‍රියාවක් අහන්න ලබා දුන්නු. විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මහනුවර හල්ඔළුවේ විල්මන් විජේවර්ධන මහත්මයාට එතුමන් අපිට මේ ගීත කිහිපයක් මතක් කරලා අපූර්ව ලිපියකුත් එවලා තිබුණා. ඔබට යමක් තියෙනවා නම් අපේ වැඩසටහන පිළිබඳව ලියන්න පිළිවන් නිෂ්පාදක අමරණීය මතකසුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතකසුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල. මුල්ල. එනම් අපි මේ ගීත අතරස විදෙමින් අද දවසේ සමගින යන බොහොම ස්තුතියි අදත් මේ නියුල් ගීත පෙළ පෙළගස්වමින් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා විදිහට කටයුතු කරන කලාභූෂණ සම්මානලාභී මේගමේ තිලක්චන්ද සෙනවිලකර මහත්මයාට අදත් වැඩසටහන පටිගත කළ සංස්කරණය මුදිත සඳරුවන්ගෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුකොට ඔබ සියලු දෙනාට පෙරවන් සරණයි.